මේ නිවන් දකින්න එනවා කියන කාරණාවත් එක්ක මේ සත්‍යවාදී නැත්තම් සියලු දෙනාටම වෙන්නේ ඔච්චරයි. සත්‍යවාදී නැත්තම් වෙන්නේ ඔච්චරයි. සත්‍යවාදී කෙනා විතරයි හැම වෙලෙම ජීවිතේට මුහුණ දෙන්නේ. ජීවත් වීමට මුහුණ දෙන්නේ. එයා හොයන්නේ ලැබෙන ජීවත් වීමේ දුක පලා යන වැඩපිළිලක් නෙමෙයි. කිසිදු කාරණාවක් ඔස්සේ පලායන දෙපිල්ලක් එයා හොයන්නේ නැහැ. එයාට දැන් දුක එනකොට ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම ඒ ප්‍රශ්නයක්වත් වෙන්නේ නැහැ. කියන්නේ මෙහෙම වෙන්නේ නැතුව ඉන්නවනම් හොඳයි. අපටමනේ වෙන්නේ, මටමනේ වෙන්නේ. එහෙම හැඟීමක්වත් වෙන්නේ මොකද හේතුව එයාට ඕන නැත්තේ සත්‍ය හොයන්න. තනි කරම සත්‍ය හොයන්න ඕන නැත්තේ. ඒ සත්‍ය හොයනවා කියන කෘත්‍යම සක්කාය නිරෝධය කියන කාරණාව වැඩපිළිවෙල. වෙන එක ලැග්ගන්න යන්නේ නෑ. දැන් අපි හොයන්නේ නැති වෙන්න. ඒක නැති වෙන්න. හැම එකක්ම නැති වෙන්න. දැන් ලාභහත්කාරයෙන් එක නැති වෙන්න. මොනෝ හරි ගන්න නැති වෙන්න. හැම එකක්ම නැති වෙන්න. නැතිවි නැතිවි ලැබීමක තෘප්තියක්. දැන් අපි ඒකට ලකුණු ටිකක් දෙනවනේ නේද හැම වෙලෙම. වටිනාකමක් දෙනවනේ. දැන් අපි ගත්ත මම අර අර උපමාවකට උදාහරණ ගත්තේ ඒක ලාභහත්කාර කියන එක. ලාභහත්කාර කීර්තිබ සංසා. මෙන්න මේ කාරණාව නොලැබී ඉඳීමේ වටිනාකමකට ලකුණක් දීලා ඒ තුල සක්කාය තහවුරු වෙලා. අපි තම කෙනෙක් අරක්කු බීමට වටිනාකමක් දීලා. මේක ඕනේ. ඒකෙන් සක්කාය තහවුරු කෙනෙක් ගණිකා වෘත්තියට වටිනාකමක් දීලා ඒකෙන් සක්කාය දහාව කෙනෙක් හොරකම් කිරීම වටිනාකමක් දීලා කෙනෙක් සත්තු මැරීම වටිනාකමක් දීලා ඒකෙන් සක්කාය දහාව තව කෙනෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නොලැබෙනවා නම් හොඳයි මේවා මේකට ඇලෙන්නේ නැතුව ඉන්නට ඕනේ මේවා එපා කියන එකට වටිනාකමක් දීලා වටිනාකමක් දුන්න කාරණාව හතර ඔය එකකවත් වෙනසක් නෑ නේද? අපි බයිනවා අරූරාගෙන් ඉන්නවා. අරූ දේශයෙන් ඉන්නවා. අන්නරක ගනි සල්ලාලි. අන්නරක බේබද්දී. අන්නරක ගණිකාවක්. අනේ ඒ බණින අයත් තමන් තව කාරණාවක් අල්ලගෙන වටිනාකමක් දීලා. ඔක නෙමෙයිද වෙන්නේ? හොඳට හිතලා බලන්න. ඔන්නෝකයි වෙන්නේ. ඕක නෙමෙයි සත්‍යවාදී කෙනාගේ ගතිය. හොඳට තේරුම් ගන්න. සත්‍යවාදී කෙනාය ගතිය ඕක නෙමෙයි. සත්‍යවාදී කෙනා හැම වෙලේම කිසිදු කාරණාවකට වටිනාකමක් දෙන එක නෙමෙයි කරන්නේ හොයන ගතිය, හිතන ගතිය.